මේ සතිපත්ථානයන් තව ප්‍රඥා සිහිය බැඳ සැබීමයි මම අසා ඇති හැටි එසේ සිහිය එකතැනම තිබ්බොත් ඒ කය ආනුව වේදනා ආනුව චිත්තය ආනුව ධර්මය ආනුව විමර්ශනය කර ගැට රිහා වරන්නේ කොහොමද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා දැන් මෙතනින් දකින්න මෙහෙම සිහිය කුමකද වැද සබන්නේ අන්න ඒකයි දකින්න ඕනේ සිහිය වැඳ සබනවා කියලා කියන්නේ මොකද්ද කියලා දකින්න ඕනේ සිහිය තියෙන්න ඕනේ නිවන මුල් කරගෙන. අතහැරීම, නොඇලීම, විදීම කියන රාගක්ෂේ, ද්වේෂක්ෂේ, මෝහක්ෂේ කර ගැනීමටයි සමාධියේ මනස හිල පිහිටවන්නේ. එක තැනක තියෙනවා කියන කතාව ගත්තොත් එහෙම මේක අර්ථය වරද්දා ගන්නවා. කොතරකවා හිතන්නේ නැතුව ඉන්නවා කියන එක නෙමෙයි මේ කිව්වේ. සමා විමර්ශනය කරන කට හිතන කියන කට කරන කටයුතු විමර්ශනය කරමින් කාගේද දේශයේද මෝහයේද අයිති දෙයක්ද කරන්නේ නැද්ද කියලා හොඳ සී කල්පනාවෙන් ඉන්න ඕනේ. එතනයි සිහිය වැඳලා බලන්න. අන්න ඒතකොට සිහිය හිටියනම් මේ රාගයේ දාලා ඒ තියෙන හිතවිල්ලක් නේද මට නැගුණේ. මේ ක්‍රියාව ඒකට නේද මේ ක්‍රියාත්මක වෙන ආරම්භ වුනේ. මේ කතාව පටන් ගත්තේ රාග දේශ මොහයට අයිති එකක් නේද? අන්න සිහියට එනවා එතකොට. එතකොට මොකද කරන්නේ? වහාම නවත්තන. අන්න ඒකයි හික්ම වුණා කියන්නේ. ඒ සිහිය වැඳ සබන්නේ ඔන්න ඕක දැනගන්න. මාර්ගය වටහා ගැනීමට. රාගක්ෂේත, දේශක්ෂේත, මෝහක්ෂේත ආදාර උපකාර වෙනවා නම් මේ හිතන කොටම පේනවා. මේ බඳු හිතවිල්ල රාග දේශ මොහයන් දුරු කරන්න හේතු වෙනවා. මේක සම්මා සංකල්පයක් වෙනවා. අව්‍යාපාද සංකල්පනාව. ඒක හිතන්න ඕනේ. අවිහිංසා සංකල්පනාව. ඒක හිතන්න ඕනේ. නිකම්ම සංකල්පනාව. ඒක ඒක රාග දේශ මොහ දුරු කරන්න හේතු වෙන එක. එහෙනම් මේ සම්මා සංකල්පේ වරන්න ඕනේ. ඒක මාර්ගාංගය. සම්මා දිට්ඨියට හේතුකාරක වන දහම් සිතුවිල්ලක් අත්තොත් ඒක හිතන්න ඕනේ. සම්මා දිට්ඨිය පිරිසිදු වෙනවා. විද්‍යා දෘෂ්ටියෙන් දුරු වෙලා යනවා. ඒක හිතේ යුක්තයි. නෑ කි බැඳලා සමනවා කියලා කියන්නේ. වැරදි පැත්තට යන්න නොදී ආරසා කරගන්න එකයි. දැන් නමුත් දැන් අද හිතා ඉන්නේ හැම නෙමෙයි. හිතේ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක් කොතනකවත් නොවි කියන්න කොතනකවත් නොවි දෙන්න ඉර කළ එකතෙන් දිනන කියන අදහසක් ගන්නවා. එහෙම ගත්තොත් වැරදි. සතිපට්ඨාන කරනවා කියන්නේ සීය පිහිටවන. සතිපට්ඨාන කියන වචනේ අර්ථයත් ඒක. මොකද සීය පිහිටවන්නේ. තමන් කරන කියන හිතන කටයුතු වල සීය පිහිටවන්න ඕනේ. සීය මොකද කරන්නේ? මේ කරන කියන කටයුත්ත හිතන කටයුත්ත රාග දේශ මොහයන්ට අයිතිද නැද්ද? රාගක්ෂේද දේශක්ෂේද මොහක්ෂේද ආදාර කරන හිතවිල්ලක්ද ක්‍රියාවක්ද නැද්ද? අන්න ඒකේ සිහිය පිහිටවන්න. සිහිය පිහිටවනවා කියන එකයි. හිතවිලි එකතැන තියනවා කියන්නේ කාරණා දෙකක්. එක තිනේ භාවනාව නෙවුදිරණහති දේශනා කළේ සිහිය පිහිටවන භාවනාව. ඒක තමයි සතිවට්ටාන භාවනාව කියන්නේ. සිහිය පිහිටවපුවා තමයි ඇත්ත වෙන්න පටන් ගන්න. ඒතකොට තමයි තීක්ෂණ වෙන්නේ. ඒකයි භාවනා කරන්නේ. මේ කය ක්‍රියාත්මක වෙන හැටි, වේදනා ක්‍රියාත්මක වෙන හැටි, හිත ක්‍රියාත්මක වෙන හැටි, ධර්මයෝ ක්‍රියාත්මක වෙන හැටි, ඒවට බැඳෙන හැටි, රැඳෙන හැටි, ඒවා සමන් ඇසුරු කරන හැටි, මනස 100න් ඉඳලා හිටන් රාග දේශ මොහ හැටි එනවා නම් 100න් එකක් අත්හරින්න ඕනේ. රාගක්ෂේත දේහක්ෂේත මොහක්ෂේත හේතුන ධර්මාගයක් නම් ඒක අනුගමනය කරන්න ඕනේ. 100 පිහිටවන්නේ ඒකටයි. 100 පිහිටවනවා හිත එක තැන තියනවා කියලා කියන කාරණා දෙකක්. හිතේ වෘද්ධක් තියෙනවා. ඒකට උපමාවකුත් තියෙනවා. ණයේ බල්ලේ නරියේ කබරේගොයි ඔයගේ සතු අරගෙන බැදලා තිනවා එක කනුව. දැන් නයාගේ සිරිතක් තියෙනවා හොඹහටම හදිනවා. මේ කබරගොයාගේ සිරිතක් තියෙනවා ඒක මඩ පැත්තට නැලා කුණු ගොඩක් තියෙන පැත්තට අදිනවා. යන්න. ඉතින් නරියා කැලේට අදිනවා. මේ බල්ලා ඌට ඕන ඕන පැත්තේ ජලාව තියලා අදිනවා. මේ ආසි වදිනේ බැදලා තියෙන ලණු නිසාම උන්ට ඇදගෙන යන්න බෑ. මෙන්න මේ වගේ මේ ඇති වෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහ තමයි මේ සතු පස් දින රුක්මාවලිය. සිහිය නැමැති කණුවේ බලින්ද කිව්ව. එතකොට මොකද වෙන්නේ? උන්ට පැනලා යන්න බෑ. කාමච්ඡන්දිය කාම වස්තු හොයාගෙන දුවන්න හදනවා. ඕක කාමච්ඡන්දිය. කාමරාගයේදී කාමයට හේතු වෙනවා. නීවරණය. ඒ අරමුණ පස්සේ ගියොත් එහෙම ඒක වැඩෙනවා. ආ සිහිය පිටවලා ඉතින් බැඳ කණුවේ. සීය නැති කණුවේ බැඳලා අදහස එනකොටම නතර කළා. කාමච්ඡන්දේ පෝරණය. ආහාරණය. දැඩි හිතක් ආවා, දුසිය හිතක් ආවා. අනුන්ට ගහන බයින හිං කරන හිංසා කරන වෛර කරන හිත. එනකොටම දන්නවා. ඔන්න තව සතේ කන අයා කුඹහරලා දී. දෙන්නේ නෑ දෙන්නේ. යන්නේ නෑ මේ පැත්තට. සතිය පිහිටේක සතිය බැදලා තියෙනවා. නෑ පැත්තට නොකල ඉතිපැත්ත. අන්‍ය පංච නීවරණයන්ට ඉඩ නොදී, ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදී සංවර කර ගැනීම තමයි කිව්වේ සතිපට්ඨාන. හිතත් හිර කරලා තියන්න කිව්වොත් ඔන්න ඔතනයි. සතිය බැඳලා තියන්න කිව්වේ. මේ සතිය බැඳින්න කියනවා මේක තේරුම් ගන්න නැති. එක හිතවිල්ලක්වත් යන්න නොදී හිර කර ඉන්න හදලා. හිතවිල්ල පහළ වෙන්නේ. ඒකට ධර්ම මාර්ගයේ තේරුම් ගත්තේ නැහැ. අර ගන්නවා තේරුම්. සාදු යන පදේ නිරුක්තිය කොහොමද කියලා වෙන්නේ. මේ අහන. සා කියලා පෙන්නන්නේ සුවය නැත්නම් සාන්තිය. නිවන් සාන්තිය. උද්ධය කියන වචනේ පෙන්නන්නේ නැගී හිටනවා ඉහළට හිටිනවා. සා උද්ධ වෙනවා කියලා කියන්නේ නිවන් සුවයේ <clears throat> මුදුන්පත් වෙනවා කියන එක. මේක තමයි සාසනික අර්ථය. යහපත් දහම වලට සා කියන වචනේ කියනවා. කායින් සංවර වීම යහපත් දහම. ඒකට නාගා සිටීමට කියනවා කායන සංවරෝ සාදු. ඒ ඒ සුවේට යහපතට නාගා සිටීවලා පිහිටවනවා කාය සංවර බවට. ඒක සාදු ගුණය. සාදු වාචාය සංවර. වචනේ සංවර වීමත් යහපත් එකක්. දැන් ඒක ඒක සා කියන ගුණයට ඇති ක්‍රියාවලිය. අන්න ඒකට නගාති ප්‍රමුදුන්පත් කර ගැනීමල කියනවා සාදු ගුණය. මනසා සංවරෝ සාදු. මනස සංවර කර ගැනීමත් යහපත් ගුණයක්. ඒකට නගාති ප්‍රමුදුන්පත් කියනවා මනස සංවරයි සාදු ගුණයක් කියලා. මේ සියලු ආකාරයෙන්ම සංවරත්වයටපත් කරනවා නම් පාපයන්ගේ සංවර වේදනා. මේක උතුම්ම සාදු ගුණය. සාදු සම්පත්ත සංවරෝ කියලා ඒ උතුම්ම සෝයට නගාති ප්‍රමුදුන්පත් හිතන පීඩවල. ඒ සාදු ගුණයේ ස්වභාවය උත්තරීතර ගුණයේ හිත පිහිටවනවා කියනව නැත්නම් ලගා සිටවනවා කියන එකයි සාදු කියන එකේ තේරුම. මේ සබ්බ ලෝ තව ප්‍රශ්න ගොඩක් තියෙනවා අපි පුළුවන් තරම් උත්සාහ ගමු. සබ්බ ලෝකේ අනබිරත සංඥා යන සියුම්ම පහදා දෙන්න කියලා මේ කියනවා. සබ්බ ලෝක කියලා කිව්වහම දකින්න ඕනේ සබ්බ ලෝක මොනවද? කාම ලෝකයයි රූප ලෝකයයි අරූප ලෝකයයි කියලා ගත්තාම සබ්බ ලෝක. තව උපදින දෙයක් නැහැ. ওই ලෝක තුනේ තමයි සියලු ලෝක සත්‍යය සැරිසරන්නේ. ඒ ඔය ඔය ලෝක තුනේම සැරිසරන දෙවියෙකුණත් රූ කාමාවචර ලෝකයක උපන්නත්, මනුස්ස ලෝකයේ උපන්නත් ඒ කාම ලෝකයටයි තියෙන්නේ. ඒතර රූපාවචර ලෝක වල ධාන හතරට යනකම් උගන් ධාන වල හතරේ උපන්නා වූ ඒ හේතුවෙන් ගිහිලා උපදින රූපාවචර බ්‍රහ්ම ලෝකයට නම් රූප ලෝකයටයි. ඒකින් එහා අරූප සමාපatti වල උපයගියේ තියෙන අරූප සමාපatti උපදින ලෝකේ තියෙනවා ආකාසානංචයතන විඥානංචයතන ආකින්චඤ්ඤයතන නේවසඤ්ඤයතන කියන මේ අරූප ලෝකයේ ওই ටිකයි. මේ හැම සත්වයකම නිවන් දකින්න සැරිසරන්නේ ඔන්න ඔය කියන ලෝක තුන තුල. නිවන පූර්ණ කරගෙන අරිහත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ සැරිසරන්නා මේ යම් කිසි තැනක් උතන තියෙනවා නම් ඔය හැම තැනකම අනිත්‍ය දුක්ඛ අනාත්ම නිසා නිත්‍ය සුඛ අත්ත වශයෙන් අල්ලන්න දෙයක් නැහැ කියලා දැක්කට පස්සේ අභිරතියක් පහළ වෙන්නේ නැහැ. ඒ අත්දැවක් ලබා ගන්නවා නම් හොඳයි කියේ. මට දෙවියෙක් වෙනවා නම් හොඳයි, බ්‍රහ්මයෙක් වෙනවා නම් හොඳයි කියලා මෙහෙම අදහසක් ඉන්නේ නැහැ. ඒවා ඔක්කොම අනිත්‍ය දුක නැත අසාර දේවල්. කොයි අධ්‍යය ලැබුවත් ගන්න හරයක් නැහැ. මෙන්න මේ අදහස ආවට පස්සේ මොකදනේ සියලුම ලෝකවල තියෙන. කෙබඳු අධ්‍යයාවක් හරි ලබා ගන්න තියෙන යම්හි අභිරතියක් තිබුණා විශේෂ රතියක් අභ්‍යන්තරේ නැගුණා. ආස්වාදයක් ඒක හොඳයි කියලා හැඟීමක් ආනවා. ওই හැඟීම නැති වෙනවා. ඔන්න ඔය හැඟීම ඇති වෙනවා සබ්බ ලෝකේ අනිරත සාධන. ඉතින් කාම ලෝකනාතයි, රූප ලෝකනාතයි, අරූප ලෝකනාතයි, සියලු ලෝකනාතයි, අතහැරීම නාතයි, අතහැරීම වෙත්තා, නොඇලීම නාතයි, නොඇලීම වෙත්තා, මිදීම නාතයි, මිදීම වෙත්තා, නිවනම නාතයි, නිවනම වෙත්තා. සබ්බ ලෝකේ අනිබ්බා සංඥා නැගිලා තියෙනවා. අදාහ කරන කර්මස්ථානට වැටුණා නම් අර්ථේ සබ්බ ලෝකේ අනිබ්බා සංඥා කියන එකයි වැටෙන්නේ. දස සංඥාවේ එක. නිවන් දකින්න භාවනාව.